සාවධානව අහන්න. මේ ඇට පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ විතර අඩංගුන දේශනා මාලාවක් ඉදිරිපත් කරගෙන යන ලබන්නේ. ඊට ප්‍රථමයෙන් මේ ඇට විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං කියන කොටස් දෙකයි විස්තර කළේ. ඒක කියනකොටම විඥාන නිරෝධා නාම රූප නිරෝධා කියන එකත් අපි විස්තර කළා. අදම නිසා ප්‍රකාශ කරන්න තියෙන්නේ නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ කියන කොටස් දෙක. ඒකට මේ නාම රූප තියෙන බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කරලා තියෙනවා. විශේෂයෙන්ම සංවිතනිකේ සංවිතනිකායේ සූත්‍රයක කතමන්ද දෙකේ නාම රූප මොකක්ද මහණෙනි නාම රූප කියන්නේ වේදනා සංඥා චේතනා පස්සෝ මනස්කාරෝ අයං ඉදං උච්චති දික්ඛේ නාමං සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චති දික්ඛේ නාම රූපං මේම නාම රූපේ කියන එක විස්තර කරලා තියෙනවා නාමය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන කොටස්. වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර මේ කොටස් පහට තමයි නාම කියලා කතා කරන්නේ. ඒකට රූප කියන්නේ සත්‍තාරුත් මහා භූත, සතර මහා භූතයි, පඨවි ආපෝ තේජෝ වායු කියන හතරයි. සතුන්නංජ මහා භූතානම් උපාදාය රූපම් මේ සතර මහා භූතයන් නිසා හටගත් උපාදාය රූපයි කියන කොටස් දෙකයි. ඒතර මෙම නාමයයි මෙම රූපයයි කියන කොටස් දෙක මේකතු නාම නාම රූප කියලා කියනවා. නාම රූපච්ච සලආයතනං ගතමං විච්ඡ සලආයතන මොනවද මේ සලආයතන කියන්නේ? චක්ඛායතන, සෝතආයතන, ගානායතන, ජීවායතන, කායයතන, කායායතන, මනායතන. චක්කුසෝත ධාන ජීවා කාය මනසි. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයටයි සලආයතන කියන්නේ. රාජපත්‍ය පස්සෝ කතමෝතිකේ පස්සෝ පස්සේ කියන්නේ මොකද්ද? සප්ප සම්පස්සෝ සෝ සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීව සම්පස්සෝ කා සම්පස්සෝ මනෝ සම්පස්සෝ කියන අය. එනේ ඇහ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් තුලින් ඒ අරමුණු හමු වීම තුලින් හමු වීම අරමුණු හමු වීම නිසා ඇති වෙන නාම ස්කන්ධයන්ගේ පහළවීමට තමයි මෙතන පස්සේ කියලා කතා කරන්නේ. එතකොට නාම රූපච්ඡය සලායතනම් කියන එක ඔය පසු කාලීන ලියවිච්ච පොත්වල දක්වලා තියෙන සාමස්තර වේදියේ. විශේෂයෙන්ම ආත්ම තුනකට සම්බන්ධ කරලා පටිච්චසමුපාදය විස්තර කරන අවස්ථාවලදී ඒකෙන් තමයි සරල වශයෙන් දක්වනවා මේ විදිහට. ප්‍රතිසන්දි විඥානයේ මා උපසද ඉස්සලාම ආපු නිසා විඥාන පත්‍යා නාම රූපං නාම රූපේ දෙන්නට පටන් ගන්නවා. මේ නාම රූප මෞපසේ ඇති වෙනකොට කලින් නැති වෙච්ච ඇස කන නාසය දිව ශරීරය මනස ආදී ඉන්ද්‍රිය ආයතන ධර්ම පහළ වෙනවා. ඒකයි විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතන කියන්නේ එක විස්තර කරනකොට බුදුරජාණන් ඒක පන්සල දක්වා තිබෙනවා. මේ නාම සත්‍ය භාවයක් නේ. දැන් අපි කලින් බුදුරජාණන් වහන්සේ නාමය කියනකොට කියපු විස්තරය මේවත් අයත් කියවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියනවා. සංඥා වේදනා චේතනා පස්ස මනසිකාර කියන පහ. එතකොට දැන් මව කුසේ ඉන්න ළමයෙකුගේ ඇස් දෙක පියාණ සිටින්නේ ඇස් දෙක ඇවියත් ඝන කලවරක සිටින්නේ. එතකොට ඒකට ඒ වේදනාවක් කියන දප්පු සම්පස්සේ තුنين ඇති වෙන වේදනාවක් වනින් රූප සංඥාවක් වනින් එවැනි කිසිවක් පස්ස වේදනා සංඥා චේතනාවක් වන් මානසිකාරවන් මොකක්වත් ඇති වෙන්නට බෑ ඒ වගේම මෞකෂ ඇතුලේ සිටින ළමයාගේ අමුම වසාගෙන සිටින්නේ ඉන් දිව නිසා පහළ වෙන ඒකේ කිසිම නාම ධර්මයක් පහළවන්නට අත්‍යවශ්‍යකමක් නැහැ. ඒ නිසා ඒ කියන කතාව විතරම ඒ කියන්නේ පොත්පත්වල තියෙන ඒ නාම රූප පඤ්චාසලායතන කියන කොට විස්තර කරන කතාව විතරම නිවැරදි භාවයක් දක්නට ලැබෙනවා. එතකොට මේ නාම රූප පත්‍ය සලආත්ලං කියන වචනේ පහසෙන් මෙයාට තේරුම් ගන්නට පුළුවන්. එදින්දා ජීවිතයේදී මේක ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කරුණ තේරුම් ගත්තාට පසු දැන් අපි උදාහරණයක් වශයෙන් ඇහැ ගත්තොත් අපේ ඇහැ තියෙනවා ඒක රූප ස්කන්ධයට අදාළමයි. එතකොට ඇහැ කියන්නේ අස්වැසින්ම මේ ඇහැම පමණක් නෙවෙයි ඇහැ ඒකේ පෙනීම ලබා දීම සම්බන්ධ වූ සියලුම රූප කොටස් වලට ඇහැ කියන වචනේ මම පාවිච්චි කරන්නේ කියන්නේ ඇහැ හා සම්බන්ධ වෙන ඒ ස්නායු පද්ධතිය මුලේ ක්‍රියාදාමය ආදී සියල්ලම ඇස කියන රූප කොටස සම්බන්ධ කරවන්නේ. එතකොට ඇසට රූප පේන්න ඕනේ. බාහිර රූපන් ඔක්කොම රූප කොටස්. මේ ඇසයි රූපයි කියන්නේ ඇසට පේන අරමුණු රූපයි කියන දෙකම රූප කොටස් වලට අයත්වන්නේ. නාම රූප දෙකේ රූප. එතකොට ඇහැට රූප පේනුනේ නැත්නම් චක්කු විඥානේ ඇති වෙන්නට කිසිම හැකියාවක් නැහැ. ඒකට චක්කු විඥානේ ඇතුනේ නැත්නම් ඒ තුළින් චක්කු සම්පස්සේ හෝ ඒ හා සම්බන්ධ රූප සංඥා ආදී කිසි ධර්මයක් ඇතිවන්නට බෑ. ඒක නිසා දක්ඛායතනය කියන ධර්මයේ ඇතිවීමට බාහිර වශයෙන් තියෙන රූප අනිවාර්යයෙන්ම තිබේ. ඊට අමතරව අභ්‍යන්තර වශයෙන් තියෙන ඇහැ සම්බන්ධ වූ කුසල් ලෙස පරිදි ක්‍රියාත්මක විය යුතුයි. එතෙන්දි මේ ඉන්ද්‍රිය ආයතන ආදී වචන වල තේරුම තරමතුර තේරුම් ගෙන සිටීම ඉතාමත්ම ප්‍රයෝජනවත්. ඇහැට අපිට කියන්නත් පුළුවන් චක්කුන්ද්‍රිය කියලා. ඒ වගේම කනනාසය දිව ශරීරයේ මනස කියන සිසින්දියන්ට ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරනවා. සෝතින්ද්‍රිය, ගහනින්ද්‍රිය ආදී වශයෙන්. ඒ වගේම මේවට කියන්න පුළුවන් චක්කු ద్వාර, සෝත ద్వාර, ගාන ద్వාර, ජීව ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර කියලා. ద్వාර කියන්නේ දොරටු කියන එක. ඒ කියන්නේ එහෙන් රූප ඇතුළේ වෙන දොරටුවක් වගේ. ඒ කියන එක රූප ඇතුළේ වෙන දොරටුවක් වගේ. ඒක නිසා චක්කු ద్వාර කියන්නේ කන කියන එක ශබ්ද ඇතුළේ වෙන දොරටුවක් වගේ. ඒක නිසා සෝත ద్వාර කියන්නේ. මේ විදිහට මේවට ద్వාර කියලා කියන්නට පුළුවන්. ඒ වගේම චක්කවත්තු, සෝතවත්තු, ගානවත්තු ආදී වශයෙන් වස්තු කියන වචනෙලුත් මේ ප්‍රකාශ කරනවා. එවැගේම ආයතන කියන කෙනෙක් ප්‍රකාශ කරන චක්කායතන සෝතාසන. මේ චක්කුන් ප්‍රේම නෙමෙයි චක්කායතනය කියන්නේ. සෝතින් ප්‍රේම නෙමෙයි සෝතායතනය කියන්නේ. දැන් මේගේ දිව තියෙනවා මේ අවස්ථාවේදී ජීවවා ඉන්ද්‍රිය තියෙනවා. නමුත් ජීව ආයතනයක් නැහැ. ජීව ආයතනයක් වන්නත් නම් දිවට රසක් ගෑවිලා ඒ පිළිබඳ සිතිවිලි පහළ වීමක් සිදුවන්නට ඕන. එතකොට තමයි ජීව ඉන්ද්‍රිය ජීව ආයතනයක් බවට පත් වෙන්නේ. දැන් නාසයේ දිහා නාසයේ ගඳ සුවඳක් ඇවිල්ලා වැදුන්නේ නැත්නම් මේ අවස්ථාවේදී ගානින්ද්‍රිය තිබුණාට ඒක ගහන ආත්මයක් බවට පත් කරන්නේ මොකද ඒ සම්බන්ධ සිතිවිලි දැනෙන වීමක් සිදු නොවන නිසා. ඒකට සක්කායතනෙ වීමට නම් ඇහැ චක්කේන්ද්‍රියම පිළිම පමණක් ප්‍රමාණවත් ගන්නෑ චක්කේන්ද්‍රිය දුනාට පසු ඇතිලා තියෙන්නේ ඒකට රූපයක් හමු වුණාට පසු ඒ රූපයේ දැකීම තුළින් පක්ත වෙන නාම ධර්ම ඇති වෙන්න ඕනේ. ඒක තමයි චක්කායතන බවට චක්කේන්ද්‍රිය පත්වන්නේ. එතකොට මේ ධක්කායතන බාටපත් වීමට නම් අනිවාර්යයෙන්ම බාහිර රූප තිබෙන්න ඕනේ. ඒ වගේම අභ්‍යන්තර ඇහැ සම්බන්ධ වූ රූප කොටස් තිබෙන්න ඕනේ. ඒක නිසා රූපපච්චසලායතන කියන කතාව මේ අද පැහැදිලි යුතුයි. ඊළඟට රූපයේ තිබුණාට පමණක් මදි නාමයේ තිබෙන්න ඕනේ. ඒ කියන්නේ සිතේ ක්‍රියාදාමයේ නිසිකල්ලි තියෙන්න ඕනේ. හිත අපේ තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් අපි නොබලවත් සමාජ තත්ත්වයට තද නිින්දකටපත් වීමක් හී නැති කිරීමක් වෙන අවස්ථාවකටපත් වෙලා තියෙනවා නම් හිත අපේ නම් අපට ඒ ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්නට බෑ දැන් උදාහරණ වශයෙන් අපි හිතමු කෙනෙක් අද නිින්දකට පස්සෙලා ඒක කියනවා කන තිබෙනවා සෝතින්දේ නැතුව නෙවෙයි ඒක බාහිර ශබ්දක් තිබෙනවා බාහිර ශබ්ද ගිහිල්ලා ඒ ශබ්ද සංග කනේ ස්පර්ශ වීම කුසිරේනවා නමුත් ඔබට දැනීමක් ඇතිවන්නේ කිසිම සිතිවිල්ලක් පහළවන්නේ සිත භවාංගගත වෙලයි කියලා කියන්නේ එන්න ගියාට පස්සේ තියෙන අවස්ථාවට භවාංගගත වෙලා. එතකොට ක්‍රියාත්මක වන සිතක් නෑ මනසේ ක්‍රියාදාමයේ නෑ. ඒක නිසා ඒ සෝතායතන ඉදීමේ ඒ අවස්ථාවේදී ඒ කියන්නේ රූප තිබුණත් නාම ධර්මයේ ක්‍රියාත්මක වෙලා නැති නිසා හැකියාවක් නේ. ඒක නිසා නාම රූප දෙකම මේ ආයතන ඇතිවීමට හේතු වෙනවා. ඒවල සක්කායතන ඇතිවීමට ඇහැ හා සම්බන්ධ සියලුම රූප කොටස ඇහැට අරමුණු වන රූපත් දෙන්නට ඕන. ඒ රූප වෙනවා කියනකොට ආලෝකය වෙන වෙනත් හේතුත් ඒකට අන්තර්ගතයි. එතකොට මනසේ ක්‍රියාත්මක වන ස්වરૂපයක් තියෙන ක්‍රියාත්මක වන මනසක් තිබේ. ඒ වගේම තමයි කනට ශබ්දයේ වෙන්නට ඕන කනේ ඇතෙන්ද පුළුවන් ශක්තිය ඇති ස්වરૂපයේ වෙනුවට කණයි කණේ ඒ වගේම මනසේ ක්‍රියාදාමයේ තිබෙන නාශයත් එමයයි නාශයේ තිබුණා නාශය හා සම්බන්ධ ඒ සියලුම ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයේ කිසිපරිදි සිදු වෙන්නේ නැත්නම් ගාන ආයතනයක් ඇති කරන්නේ නැහැ නාසයට කිසිම අනතුරක් ඇති වෙලා නැති වුණත් නාසය හා සම්බන්ධ ස්නායු පද්ධතියින් යම් කිසි හානියක් ඇතිලා තියෙනවා නම් ගන්ධ සුවඳ දකින්නට බැහැ ඒ වගේම තමයි දිව තිබුණට දිව කිසිම හානියක් නොවී තිබුණා. දිව හා සම්බන්ධ ස්නායුන්ගේ ක්‍රියාදාමයන්ට හානියක් සිදු වෙන විට රස දැනෙන්නේ. ඒක නිසා මේ එක එක ඉන්ද්‍රියන් සම්බන්ධ වෙන වෙනත් කොටස් අවබෝධ කරගත යුතුයි මේ රූප කොළියෙන් කොටසට ඒක ඇතුළත් වෙනවායි කියලා. ඒක නිසා ධාන්‍ය ආයතනය වීමට නම් නාසය හා සම්බන්ධ රූප කොටස තිබෙන්න ඕනේ ගඳ සුවඳක් තිබෙන්න ඕනේ ඒ මිත්‍රම්මදි සිතේ ක්‍රියාදාමයක් පවතින්නට ඕනේ ක්‍රියාත්මක වන මනසක් පවතින සෙසෙන්ජන්ගත් මෙමය ජීවිත රස ගැනීමත් මනසේ ක්‍රියාදාමයේ තිබීමත් සත්‍යවසේ කයටත් එමය කය තිබෙනවා ඒ වගේම කායට ස්පර්ශන පොට්ටබ්බ ධම්මේ රූප ධම්ම තිබෙන්නට ඕනේ ඒ වගේම මනසේ තියෙන නිසි පරිදි ක්‍රියාකාරීත්වය තිබෙන දැනුම වෙනින්ද කියන කෙනෙකුගේ මනසේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි නැති නිසා ඔය මන්දරෝ වගේ සත්‍යෝ කෑවත් කෙනෙක් අතින් ඇල්ලුවත් එයාට තේරෙන්නේ නැහැ දැනුමක් ඇතිවන්නේ හේතුව මනසේ ක්‍රියාදාමයේ නැති ඒකට මනෝයතනේ ඇතිවීමට නාම රූප දෙකම අවශ්‍යයි මනස කියන එක නාම ධර්මයක්. ඒකට මන ආයතනය ඇතිවීමට නම් නාම රූප දෙකම තියෙන ලෝකල සත්‍යයන්ට විඥානය ඇතිවන්නේ සිත පහළවන්නේ රූපයක හෙද්දීගෙනම. සිත විතරක් පවතින ලෝකල සත්‍යය මේක නෙමෙයි. නමුත් නාම රූප දෙකම තියෙන ලෝකල සත්‍යයට සිතක් ඇතිවීමට රූපයක් අත්‍යවශ්‍යයි. එතකොට මේ මනෝ විඥාන ධාතුව ඇතිවීමට මනස ඇතිවීමට වස්තු රූපයක් අවශ්‍යයි. ඒක බොහෝ දෙනෙක් ඔය අපි දැන් පොත්වල හදේ වස්තු කියලා කියනවා. කෙසේද හදේ වස්තු මොනේ හෝ කවර ආතනකදී හරි හිත පිහිටීමට වස්තු වන රූප කොටසක් තිබෙන්න ඕනේ. ඉතින් අපි ඒක මොලේ කියලා ගත්තොත් ඒ මොලේ නිසි පරිදි ක්‍රියාදාමයේ තිබෙන්න ඕනේ මනස පහළ වීමට. එතකොට ඒ රූප කොටසක් එතන අවශ්‍යයි. ඒ වගේම මනසට අරමුණු වෙන දේවල් තියෙනවා. මනසට අරමුණු වන්න පුළුවන් රූප අරූප කොටස් දෙකක්. ඒතර මනසට රූප අරමුණු වෙනවා නම් ඒ රූපත් අර රූප කියන කොටසට ඇතුළත්. ඒතකොට මනස පිහිටීමට තීති වස්තු රූපය සහ මනසේ යම් විදියකින් අරමුණ යන නම් රූපයක් ඒ රූප කියන කොටස් දෙකම රූපස්කන්ධයට අයත්වන්නේ එතකොටයි මන ආයතනය ඇතිවීමට ඒ රූපේ උපකාරවන්නේ ඉතින් මනසට ඇතුළ අරමුණු වෙනවා රූප නොවන ධර්ම අරූප ධර්ම ඒ ඔක්කොම නාම ධර්ම කොටසටයි අයත්වන්නේ එතකොට මේ මනස සහ ඒ නාම අරූප ධර්ම අරමුණු වෙනවා නම් ඒ ඔක්කොම නාම ධර්ම. මේ විදිහට මනෝනතනේ ඇතිවීමට නාම රූප දෙකේම ක්‍රියාදාමයේ ඉතින්දි බලපාන. එතකොට නාම රූප නිසා මේ ආසනය හය ඇතිවෙනවා කියන කාරණාව පහසෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕනේ ආසන භාවයට පත්වන්නට නම් අර බුද්ධජනන වහන්සේ කලින් විස්තර කරපු පරිදි අර පස් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේක නාම කියන්නේ මේ නාම ධර්මයන්ගේ සිදුවේ ඇතිවීමක් තියෙනවා දැනීම මාත්‍රයක් ඇති වූ පමණින් එතන ආයතනයන් වලට පරිවර්තනය වෙන්න බෑ කිසිම ඉන්ද්‍රිය දැන් මේ අය මෙතන ඉන්නවා මෙතන තියෙන යම් යම් රූපේ දැක්කයි කියමුකෝ කොල්සක් හරි පිටියක් හරි දොරක් හරි මොකක් හරි දැක්කයි කියලා ඉතින් දැක්කට ඒ පිළිබඳ කිසිම සංඥාවක් මේ අයගේ සිත තුළ ඇතිවන්නේ නැහැ ඒ කියන්නේ කිසිම මානසිකාරයක් ඇතිවන්නේ නැහැ. ඒ ගැන කිසිම සුඛෝද කොමන වේදනාවක් ඇතිවන්නේ නැහැ. ඉතින් අර වේදනාවලුත් නැහැ, සංඥාවලුත් නැහැ, චේතනාවලුත් නැහැ, මානසිකාරත් නැහැ. එතකොට ඒ ඇහැරම මේ අවස්ථාවේ වටේ තියෙන දේවල් තමන්ගේ ඇතට යොමු වුණත් ඒ පිළිබඳ නාම ධර්ම කිසිවක් පහළවන්නේ නැති නිසා එතන චක්කායතන ඒ අනුතුලින් ඇතුවන්නට බෑ. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට අපේ ආයතන භාවයට පරිවර්තනය වන්නට නම් ඒ අරමුණු හමුුණාට පසුව පහළවන සිටිවිලි ධර්මයන්ගේ ජනනය වීම අනිවාර්යම සිදුවේ. දැනීම මාත්‍රයකින්ම පමණක් නවතිනවා නම් දැන් මෙතන දකින්න දේවල් මේ දකින්නකොට දැනීම මාත්‍රයෙන්ම නවතිනවා. ඇහෙන් මාත්‍රේම නවතිනවා නම් එතන ඒ ඇහෙන් රූප දැක්කේ නමුත් ඇහැ මෙතන චක්කායතන බවට පත් කරමන්නට තමන් ඒ රූප සමස්තන්නේ. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූප තුලින් චක්කායතන බිහිවන්නේ, දැනටවන්නේ. ඒ විදිහට අනිත් ඉන්ද්‍රයන්ටත් මේ තේරුම් ගන්නට ඕන. එතකොට ඇහැ හා සම්බන්ධ සියලුම ස්ථාන පද්ධතින්ගේ ක්‍රියාදාමයේ ආදී රූප කොටස් වල ක්‍රියාදාමයක් සිතේ ක්‍රියාදාමයක් ඒ වගේම ඇහැට පෙනෙන අරමුණු කියන රූපාරම්මන තුළ තියෙන ඒ ක්‍රියා ඒ වාගේ එකතුව නිසා තමයි ඒ නාම රූප ධර්මයන්ගේ එකතු වීම නිසා තමයි සක්කායතනය කියන එක ජනිත වෙන්නේ මේ විදිහට සෝතාසනේ ගහනායතේ ජීවාසනේ කායතනේ පනාසනේ කියන ඉන්ද්‍රිය ආයතන හය පහළ වෙනවා මේ ආයතන පත්‍ය ඒ සලායතන පත්‍ය පස්සෝ කියලා ඊළඟට කියනවා. සලායතන නිසා පස්සය ඇති වෙනවා කියලා. දැන් අපි නාම ගැන කතා කරනකොට පස්ස කියන වචනේ පාවිච්චි කරා. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාර කියලා. ස්පර්ශය කියන්නේ ස්පර්ශ කරන මනස හිත ස්පර්ශ කරන. කියන්නේ මනස යනවා නෙවෙයි මනසට අරමුණු හමු වෙනවා. ඒක අපි ස්පර්ශ කියන වචنين හඳුන්වනවා. එතකොට මනස යම් කිසි අරමුණක් හමුණාට පස්සේ මනසට යම් කිසි අරමුණක් හමුණාට පස්සේ මනස ඒක ස්පර්ශ කිරීමක් බඳු තත්ත්වයක් තියෙනවා. ඒකයි එතන ස්පර්ශ කියන්නේ. එතකොට සලාතන පත්‍ය පස්සෝ කියන තැන කතා කරන පස්සය අරකම නෙවෙයි. ඒ පස්සේ තුනේ යම් කිසි ක්‍රියාත්මක වන ආකාරයේ මනස ක්‍රියාත්මක වන ආකාරයේ වේදනාව ජනිත කර දීමට සමත් නම් අන්න එවැනි පස්සයක් තමයි මෙතන සලායතන පස්සය පස්සය පස්සෝ කියන කතාවෙන් විස්තර කරන්නේ. දැන් අපි කලින් කියවා මෙතන තියෙන රූප මොකක් හරි මේ දැකෙනවා නම් කිසිම ආකාරයෙන් ඒ පිළිබඳ සංඥා ඇති වෙන්නේ නැහැ, සිතිවිලි ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඒවා දැනීම මාත්‍රේම නතර වෙනවා කියලා. එතනත් පස්සයක් තියෙනවා. ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, චක්ක විඥානත් ඇතිවෙනවා. එතකොට චක්ක සම්පස්සේ තන තියෙනවා. ඒ චක්ක සම්පස්සේ ඇති වුණාට ඒ චක්ක සම්පස්සේ සමත් සමත්වන්නේ වේදනාව ජනිත කිරීමෙන්. නැත්නම් වෙනත් වෙනත් සිතිවිලි ජනිත කිරීමට ඒ පස්සේ සමත්වන්නේ. ඒ පස්සේ අත්‍යවශ්‍ය චක්කාතනෙදී ඉතින් මේ සංස්කාරණේ ඇති වුණාට පස්සෙ පස්සපච්චය වේදනා කියලා බුදුන් පස්සේ කතා කරනවා. එතකොට සලායතන පස්සය පස්සෝ වීමට නම් මේ සලායතන තුලින් ඇතිවන ස්පර්ශය වේදනා ආදී ධර්මයන් පහළ කරවීමට සමත් ස්පර්ශයක්. එතන ගණන් ගන්න. ඒ කියන්නේ ක්‍රියාත්මක වන ආකාරයේ මනස ක්‍රියාත්මක වන ආකාරයේ වේදනාව. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් දැන් මෙතන තියෙන රූප මොකක් හරි දැක්කහම දැනීමක් ඇති වෙනකොට අපිට අපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව අපිට තේරෙන්නේ නැහැ කියලා විශේෂයෙන්ම අභිධර්ම පොත් කියවන අය ඒව ඉගෙන ගන්නත් අය දන්නවා. ඒගොල්ලෝ ගැහැණීමක් තියෙනවා. හැමදාම ඒ ධර්ම එකටම උපදිනවා. එකටම නැති වෙනවා. ඒක නැතුව එහෙම වෙන වෙන වශයෙන් ඉදීමක් නැතිවීමක් නැහැ. ඉතින් ඒක නිසා රූපයක් දැක්කම දැනීම මාත්‍රෙම පැවතුනනම් එතන වේදනාවක් වේදනාවක් තියෙනවා. මේ වේදනාව උපේක්ෂිතයි. මේ වේදනාව අපිට දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැති වේදනාවල් ඇති කර දෙන උපක්ෂයන් නෙවෙයි මෙතන ගණන් ගන්න. අපිට දැනීමක් ඇති කරලා දීලා සිත ක්‍රියාත්මක වීමට හේතු පාදක වන පක්ෂයන් පමණයි මෙතන සලාතන පත්‍යා පස්සෝ කියන කතාවට අතුලත් වන්නේ. ඉතින් එහෙම නොවනවා නම් කෙනෙකුට තර්ක කරන්නටත් පුළුවන් සලාතන පත්‍යා පස්සෝ කියලා මෙතන කියනවා. පස්සපච්චා වේදනා කියලා ඊට පස්සෙ කියනවා. දැන් අපේ ඇහැට මේ රූප වැදෙනවා. රූප වැදුනට පස්සේ මේ චක්ක සංපස්සයක් තියෙනවා. නමුත් අපිට කිසිම වේදනාවක් ඇති වුණේ නැහැ නේද? මේ වේදනාව ඇති වෙන හේසාම කිසිම තණ්හාවක් උපාදානයක් ආදී පසු තියෙන දේවල් එකක්වත් ඇති වුණේ නැහැ නේද? එහෙමනම් මේ යම් කිසි නිර්වැරදි ස්වરૂපයක් සම්පූර්ණයෙන් 100%ක්ම නිර්වැරදි නිවැරදි ස්වરૂපයක් නැහැ නේද කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක නිසා දැන් තේරුම් ගන්නට ඕන සලායතන පච්චය පස්සෝ කියනකොට වේදනාව සහිත නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමට හේතු පාදක වන පස්සයක් පමණයි එහිදී ගණන් ගන්න ලබන්නේ. එතකොට නාම රූප පච්චය සලායතන සලායතන පච්චය පස්ස සලායතන නිසා පස්සය කියනවා. මෙතෙන්දී මෙයාට තේරෙන්න ඕනේ දැන් නාම රූප නිසා සලආයතන ඇති වෙනවා කියනකොට සලආයතන කියන්නේ මොනවද? එතන තියෙන්නේ නාම රූප ධර්මයක්. ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඒවා රූප කොටස් මනායතන කියන එක නාම ධර්මයක්. එහෙනම් බලනකොටත් එතන තියෙන්නේ නාම රූප දෙකක් කියලා කියන්නත් පුළුවන්. මේ නාම රූපච්ඡ සලආතන කියනකොට ඇහැ හා සම්බන්ධ සිටිවිලි පහළ වීමක් ඇති වුණොත් පමණයි එකක් ආයතන බවට පත්වන්නේ. ඒක නිසා බුදුහාමුදුරුව බොහෝ අවස්ථාවලදී කියලා තියෙනවා චක්කු සම්පස්සායතනේ. සෝත සම්පස්සායතනේ, ගාන සම්පස්සායතනේ විදිහට සම්පස්සායතන කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක බොහෝ දුරට ඉවරදී කෙලින්ම ආයතන කියනකට වඩා. ඒකට මිනිස්සුන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් සම්පස්සායතන. ඒතර චක්කු සම්පස්සායතනය කියනකොට ඇහත් තියෙනවා ඇහ සම්බන්ධ වෙන නාම ධර්මත් තියෙනවා. සෝත සම්පස්සායතනය කියනකොට කනක් තියෙනවා කන හා සම්බන්ධ නාම ධර්මත් තියෙනවා. ඒතකොට අනිත් ආයතනත් ඉන්ද්‍රියුත් එහෙම. එතන තියෙන්නේ නාම රූප ධර්ම. කියන්නේ නාම රූප පංචා සලායතනන් කියනකොට ඒ සලායතන වල තියෙන්නේ නාම රූප ධර්ම. සලායතන පත්‍ය පස්සෝ සලායතන නිසා ස්පර්ශය කියනවා කියන්නේ. ස්පර්ශය කියන තැන ඇතිවන්නේ නාම ධර්ම. ඒ නාම ධර්ම ඇතිවීමට හේතුපාදකෝ ඇහැ රූපාදී රූපතයි හේතුය. එතන තියෙන්නේ එතකොට නාම රූප ධර්ම. එතකොට මෙහිදී මේට දේවාරේදී කියපු කතාවක් ඉතාම පැහැදිලිව තේරෙන්නට ඕන. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා මැරෙනවා මේ නැත්තම් නැවත උපදිනවා. එහෙම කී ආදී වශයෙන් අපි යමක් කතා කරනවා නම් නැත්නම් මේ ස්කන්ධ ධාතු ආසන නාම රූප ආදී වශයෙන් යමක් ගැන අපි කතා කරනවා නම් ඒ කතා කරන්නේ මානින් යම් කිසිවකට නෙවෙයි නාම රූප සහ විඥාන දෙක අන්‍යෝන්‍ය අන්‍යමඤ්ඤ වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට උපකාර වෙමින් පවත්නා ස්වરૂපේතම කියන වෙනස් අදී වචනයක් වෙනස් වචනයක් ඒක ගේ වාරයේදී මම විස්තර කරලා අපිට කතා කළා estaba ya esto allí esto a mí esto a cabeza o por aquí esto estaba තාදි වචන කොට estaba tan ඉස්තිපත ආදි වශයෙන් අපි කතාව කළා එතකොට මෙතන කියන පඤ්ඤාවචන estaba පඤ්ඤාවචන කියන වචනේ කොට කතා කරලා ප්‍රඥාවෙන් අපි දකිනවා මේවා ස්කන්ධේ මේවා ධාතය මේවා ආශ්‍රය මේවා නාම රූපේ මේ ඔක්කොම කියන්නේ අංකිතයකට නෙවෙයි විඥානසා නාම රූපේන අන්‍යමඤ්ඤ පච්චේතාය පවත්තති විඥානයේ සහ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය වශයෙන් එකට එකට ක්‍රියාත්මක වීම පවත්නා ක්‍රියාදාමයට කියන ලබන වෙනවා කියනවා. එතකොට මෙතන නාම රූපච්ඡා සලආයතන කියන්නේ සලආයතන පස්සේ පස්සේ කියන්නේ අනුකිසියක් නෙවෙයි නාම රූප ධර්ම ඇති වී ඇති වී නැති වී නැති වී යන ක්‍රියාදාමයේ විස්තර කිරීමට යොදන ලබන වෙනස් වචන අධිවචනය අපි තුන නාම රූපච්ඡ සලාතන කියන්නේ නැතුව නාම රූපච්ඡ පංචස්කන්ධ කියලා කතා කරන්න පුළුවන් පංචස්කන්ධා කියලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නාම රූපච්ඡ පංචස්කන්ධ කියන්නේ නැතුව ධාතු හය වශයෙන් සද්ධා ධාතු කියලා කියන්නට පුළුවන්. ඒ කොයි යකින් කතා කරත් එකම දේ කතා කරන්නේ නාම රූප ධර්ම ඇති ඇති නැති නැති දිගින් දිගට යනවා මේවා හඳුනා ගැනීම පහසු සඳහා අපි සම්මුතියක පිටලා ප්‍රඥාත්යක පිටලා කටයුතු කරනකොට අපි කියනවා මේවා නාම රූපය මේවා ස්කන්ධය මේවා ධාතුය මේවා ආයතනීය ආදී. ඒතකොට මේ කරුණ හරියට පැහැදිලිව තේරෙනවා නම් අර නාම රූපච්ඡ සලාතන සලාතන පච්ච පස්සෝ කියන කතාවේදී මේ සලාතන කියන්නේ නාම රූපනේ මන නාම රූපච්ඡ නාම රූපං කියන එක කිසි වැදගත්කමක් නැහැ නේද ආදී වශයෙන් ඇති වී ඇති වැරදි තර්ක නැති යනවා කියන්නේ ඒවා නිවැරදි තර්ක නෙවෙයි වැරදි තර්ක නෙවෙයි තර්ක නැති කියනවා. මේ විදිහට හරියට තේරුම් ගන්න නාම රූප ධර්ම ඔහේ ඇති ඇති නැති නැති යන හේතුන් ධර්ම පළ ක්‍රියාදාමයි. හේතුන් දිනකොට ඇති වෙනවා හේතුන් නැති වෙනවා නැති වෙනවා මේ ක්‍රියාදාමයේ දිගින් දිගට පවත්ගෙන පැවැත්ගෙන යනවා පැවැත්ගෙන යන ක්‍රියාදාමයේ විවිධ විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් හඳුනා ගැනීම සඳහා අපි ඒක දේශ බලන විවිධ දෘෂ්ටි කෝණවලින් ඉතින් ඇහැට රූපයක් දැක්කාට පස්සේ සලායතන වශයෙන් දක්පායතනය තුනක් කිව්වා වගේම අපිට කියන්න පුළුවන් එතන ඇහැට රූපයක් දැක්කට පස්සේ පංචස්කන්ධ ධර්මයක් ඇතුනේ කියලා. මොකද ඇහැයි රූපයයි ගැටීම නිසා චක්ක විඥානය ඇති වෙනවා නම් ඒක විඥාන ස්කන්ධය. ඉතින් රූපේ පිළිබඳ සංඥා ඇති වුණා නම් මේක සංඥා ස්කන්ධය. වේදනා ඇති වුණා නම් වේදනා ස්කන්ධය. ඒ රූපයේ පිළිබඳ වේදනා ඇතිලෙන් සංනාම ගැටීම විදියක් යන සංස්කාර ස්කන්ධය. ඉතින් ඒ නාම ධර්ම අතර තියෙනකොට රූප ස්කන්ධයේ චිත්තජ රූප ඇතිවීමකුත් ඇතිවෙනවා. පංචස්කන්ධ ධර්මයක් පහළවන්නේ. ඉතින් සලායතන නොකියතන ස්කන්ධ කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන් කියන එක මේ ඇයට දැන් තේරෙන්න ඕන. එතකොට මේ නාම රූප වලදී නාම කියන කතාවේදී කිව්වේ නාම ස්කන්ධයට අධිස්කන්ධ ධර්ම හතරමයි. වෙන එකක් නෙවෙයි. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන වචන පහකින් විස්තර කරලා තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරමයි වෙන මොකක්වත් එතන නෑ. දැන් වේදනාව කියන එකට නාමය කියන එක විතර වේදනා කියනකොට ඒක වේදනා ස්කන්ධයට ඇතුළත්. සංඥා කියනකොට සංඥා ස්කන්ධයට අයතන වේදනා සංඥා චේතනා චේතනාවයි කියන්නේ සංස්කාර ස්කන්ධයට මනසිකාර මනසිකාර කියන්නේ සංස්කාර ස්කන්ධයට ඊළඟට පස්සෝ කියලා කියන්නේ පස්සේ කියන එක දැන් නාම ධර්ම කතා කරනකොට මනස ස්පර්ශ කිරීම චක් විඥානය ඇතිවීම හැගෙන කතා කරනවා ඒක විඥාන ස්කන්ධය ඒක නිසා ඒ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන එක හැමතැනම තියෙන්නේ අර වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ස්කන්ධ ධර්ම හතරමයි ඒකේ ඒක අතර වෙනසක් නෑ ඒ නිසා මේ නාම රූප පත්‍ය සලආතනං කියනකොට තියෙන කතාවේදී තියෙන මේක අර්ථ තේරුම් ගන්නට බලන්න මෙතන නාම රූප පත්‍යා සලහසනම් කියන්න පුළුවන් නාම රූප පත්‍යා ච සම්පස්සායතන කියන්න පුළුවන් නැත්නම් නාම රූප පත්‍යා මෙතන ධාතු හයක් වශයෙන් නැත්නම් ධාතු දහයක් වශයෙන් ධාතු 18ක් වශයෙන් කියන්න පුළුවන් ස්කන්ධ ධර්ම වශයෙන් කියන්න පුළුවන් විවිධාකාරයෙන් කියන්න පුළුවන් කොහොම තේවත් අර නාම රූප ධර්ම විඥානයේ සමග අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා දිගින් දිගට ඇති වෙති නැති නැති යන ක්‍රියාදාමයට කියන වෙනත් අධිවචන අධිවචන කියන්නේ හඳුනා ගැනීම සඳහා කියන වෙනත් වචනයක් අධිවචන කියලා කියන්නේ මේ නිසා බුදුරජාණන් වහන්සේ කවස්ථාවකදී ප්‍රකාශය කවතාන සම්භෝවවසාන ප්‍රකාශ කරලා ඇති අපේ දීඝනිකායේ තියෙන මහා නිදාන සූත්‍රයෙන් සූත්‍රෝ දක්වනකොට පටිසම්පාදයේ විස්තර කරනකොට අර නාම රූපච්ඡා සලආයතන කියන වචනේ කියන්නේ ඒ කොටස කියන්නේ. කෙලින්ම කියන්නේ නාම රූපච්ඡා පස්සෝ කියන. අපි දැන් මෙතන කියන නාම රූපච්ඡා සලආයතන සලආයතන පච්ඡා පස්සෝ කියලානේ. ඒක නැවත නැවත කීමක් මේක අත්‍යවශ්‍යම නෑ ඒක නිසා බුදුහාමුදුරේ සූත්‍රයේ කියන්නේ මහා නිදාන සූත්‍රයේදී නාම රූපච්ඡය පස්සෝ නාම රූප නිසා පස්සේ ඒක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියන අය සූත්‍රයේදී නාම රූපච්ඡ පස්සෝති තිකෝපනේ සම්බුත්තම් සද්ධානන්ද හිමිනාතේ සම්පරියාය නිවේසබ්බම් යත්තා නාම රූපච්ඡ පස්සෝ දැන් අපි මේ කතා කරන්නේ නාම රූපච්ඡ සලායතන සලායතන පච්ඡ පස්සෝ කියන එක වෙනුවට නාම රූපච්ඡ පස්සෝ කියලා කෙලින්ම කියන්න පුළුවන් කියන එක. අර සලායතන ගැන කතා කරන කතා කරන්නේ එක නාම රූපච්ඡය පස්සේ කියලා යමක් මම ප්‍රකාශ කළා නම් ආනන්ද මෙන්න මේ කියන කරුණ වලින් ඔබ ඒක එහෙමමයි කියලා තේරුම් ගන්න. ඔය කියු පාඩේ සරල අදහස් අපි කිව්වා. එතෙන්දී ප්‍රශ්න හතරක් බුදුහාමුදුරුවෝ අහනවා. මේ ප්‍රශ්න හතර සමහර විට මේ ඇයට එතරම් පහසුවෙන් තේරුම් ගන්නට බැරි වෙයි. භාවනාවේ ඉහළ අත්දැකීමක් නැති කෙනෙකුට කොහොමද තේරුම් ගන්න බැහැ. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ ලෝකයේ තියෙනවා නාම පඤ්ඤප්ති කියලා රූප පඤ්ඤප්ති කියලා જાති දෙකොටස් දෙකක්. නාමයක් හඳුනා ගැනීමට ප්‍රඥාත්යක් දානවා. රූපයක් හඳුනා ගැනීමට ප්‍රඥාත්යක් දානවා. මේ ප්‍රඥාත්ය කියන එක අපි සම්මත කරගෙන තියෙන දෙයක්, සත්‍ය දෙයක් නේ. දැන් උදාහරණයක් දුන්නොත් මේකට මේක පස්සෙන් තේරුම් ගන්න පුළුවන්. අපි නු මේ ගියක් හදාගෙන යනකොට ওই පිටි බැඳලා තියෙනවා අපි දකිනවා. බඩවල තියලා සෙමින්තුලින් උඩට උඩට බැඳලා තියෙන සම්පූර්ණ කරලා නැහැ කියන එක. අපි එතකොට කියනවා මේ මිනිහා භාගයට පිටි බැඳලා නැත්නම් පිටි නම් බැඳලා ඉවරයි උඩ තට්ටු විතරයි දැන් ගහන්න තියෙනවා. කොහොම අපි කතා කරන්නේ. එතකොට මේ ගඩොල් ටික උඩට උඩට තිබ්බෙකට පිටි කියන එක අපි ප්‍රඥාතිය. දැන් මේ ගඩොල් ටිකම ඒ විදිහටම ඉස්සරහින් තාප්පයකට බැඳලා තියෙනවා. එතකොට අපි කියන්නේ තාප්පයක් නේද? අර අර gadol දික්තිය බඳපු ක්‍රියාදාමයමයි ඒදීමයි ඒ තාප්පෙ සිටිලා තියෙන්නේ. gadol එක උඩ එක දිහා දෙමින් දිහා රෙමින් එන බඳලා තියෙන්නේ. ඒ එකම දේ දෙක දෙකම කියලා තියෙනවා. නමුත් එකකට අපි තාප්පේ කියන සංඥාවක් ඇති කරගන්නවා. එකකට අපි දිට්ඨිය කියන සංඥාවක් ඇති කරගන්නවා. මේ දෙකම ප්‍රඥාප්ති. ප්‍රඥාප්ති කියන්නේ සිතේ සතහන් වෙන දෙයක් සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි. අපි සිතින් මේව දෙයක් තියෙනවා කියලා ඉස්සෙල්ලා ඉඳලා පිළිඅරගෙන තියෙනවා. සත්‍යයේද ඒක විතර තේනවා මෙන්න මෙහෙම දෙයක් කියලා. දැන් මේසේ කිව්වොත් අපිට හිතට වැටෙනවා මේසේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒක ප්‍රඥාත්‍ය සත්‍ය වශයෙන් දෙයක් නේ. පුදුව කිව්වොත් ප්‍රඥාත්‍ය. මේ කිව්වොත් ප්‍රඥාත්‍ය. මේ ලෝකේ යන්තම් සංඥාවලින් හඳුනා ගන්න ලැබෙන දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම ප්‍රඥාත්‍ය. ඒ ප්‍රඥාත්‍ය කියන වචනයට බුදුහාමුදුරුවෝ ප්‍රඥාත්‍ය කියන වචනයත් ප්‍රකාශ කරනවා. ඒක ඒක නිසා ඒ වචනේ තේරුම් ගන්න ප්‍රඥාත්‍ය කියන වචනේ. එතකොට නාම ප්‍රඥාක්තිය තියෙන නමින් අපි හේත දේවල් හඳුනා ගැනීම සඳහා ප්‍රඥාක්තිය දාගෙන තියෙනවා. ඊළඟට රූප ප්‍රඥාක්තියක් තියෙනවා. මේ වචන දෙක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ නාම රූපච්ඡ පස්සෝ කියන එක තේරුම් ගන්න. ඒකයි මම මේක කියන්නේ. එතකොට රූප ප්‍රඥාක්තියක් තියෙනවා. රූප හඳුනා ගැනීම සඳහා අපි විවිධ නන්දාගෙන ඉන්නවා. ඒක දානින් සිටින් තමයි නමුත් රූපේ හඳුනා ගැනීමට අපි දකින රූප හඳුනා ගැනීමට හඳුනා ගැනීමට අපෙන් සබ්ද නාසය වෙනකන් සුවඳ දිවට දැනෙන රස කාට දැනෙන ස්පර්ශ ආදී මේ ඔක්කොම රූප සංකෝපස්කන්ධයට ඇදහම මේවා හඳුනා ගැනීමට විවිධ නම් දාලා තියෙනවා දැන් අපි අත්ද කිව්වොත් එහෙම අත්ද කියන එක ප්‍රඥාක්තියක් කියන්නේ අතේ තියෙන යම් යම් රූප කොටස් හඳුනා ගැනීම සඳහා අත කියන ප්‍රඥාත්ය අපි දාගෙන සිටිනවා. ඔකතරේදී ඕනෑම කොටසකට දාලා තියෙන නමක් අපි කතා ගැන හිතුවොත් ඒක ප්‍රඥාත්යක් තමයි සත්‍ය වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. එතකොට ඒක රූප ප්‍රඥාත්යක තියෙන නාම ප්‍රඥාත්ය සහ රූප ප්‍රඥාත්ය කියලා දෙකක් තිබුණා. එතන ඊළඟට තියෙනවා මේ පස්සේ තව කොටස් දෙකක් අධිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්ස කියලා එකක් තේරුම් ගන්න ඕනේ නාම රූපජ්‍ය ප්‍රස්සෝ කියන එක තේරුම් ගන්න. දැන් අපි නාම ප්‍රඥාත්‍ය සහ රූප ප්‍රඥාත්‍ය කියන දෙක කියලා දුන්නා. ඒක මෙහෙට දැන් තේරෙන්න ඇති. දැන් අධිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්ස. අධිවචන කියන්නේ දැන් කලිනුත් අපි අධිවචන කියන පාවචනේ පාවිච්චි කළා. යම් දෙයක් හඳුනා ගැනීම සඳහා යම් දෙයක් දැක්වීම සඳහා පාවිච්චි කරනු ලබන වෙනත් වචනයක් අධිවචන කියන්නේ. එතකොට අධිවචන සම්පස්සේ කියන්නේ හිත ගැදීම නිසා හිත ගිහිල්ලා ස්පර්ශ වීම නිසා ඒදී අපි හඳුනා ගන්නවා ඒ ආකාරය. පටිච්ච සම්පස්සේ කියන්නේ හිත ගැදීම නිසා ඇති වෙන ස්පර්ශය. එතකොට බුදුහාමුදුරුවෝ ප්‍රාර්ථනා කර මෙහෙම ආනන්ද හාමුදුරන්ගෙන් ප්‍රශ්න කරනවා. නාම රූප පත්‍ය පක්ෂය කියන එක මේ කියන කරුණෙන් ආනන්ද ඔබ තේරුම් ගන්න. මේ ආනන්ද ආකාරයේ නිමිතේ නිංගේ නේ මේහි උද්දේශයේ නාම පඥාති හෝති තේසෝ ආකාරිත තේසනංගේ තේස නිමිතේ තේස උද්දේශ අසති අපනිකෝ රූපකායේ අධිවචන සම්පස්සෝ පඤ්ඤායේත මේ පළවෙනි ප්‍රශ්නේ යම් ආකාරයකින් ඒ ආකාරයේ යම් සටහනකින් යම් නිමිත්තකින් යම් හඳුනගන්නකින් හැදීමකින් නාම ප්‍රඥාත්‍ය තියෙනවා නම් මේ නාම ප්‍රඥාත්‍ය නැති කල රූපකායේ අධිවචන සම්පස්සයක් පණවන්නට පුළුවන්. මේක මෙහෙට තේරෙන්නේ නැති වෙයි. මොකද මේ වචන දැන් ටිකක් බරපතල වෙදී මේ වචන ටිකක් ඒ නිසා භාවිතා කරන වචනේ. දැන් නම් අපි නාම ප්‍රඥාතිය ගැන කියන කණින් කතා කළා. යම්යක් හඳුනා ගැනීම සඳහා නැත්නම් මොනම ආකාර සටහනක් දැක්වීම සඳහා නැත්නම් නිමිත්තක් දැක්වීම සඳහා ඒ ආකාරයම් කිසි ආකාරයක් දැක්වීම සඳහා කරුණු හතරක් පදන කියන්නේ ඒ ආකාරයේ ඒ ලිංගයේ ඒ නිමිත්තේ ඒ යුද්ධයේ නාම කාරණාම් පඤ්ඤාතේ හොති නාම පඤ්ඤාත්‍යති අපි ඕන දෙයක් හඳුනා ගැනීම මේකයි මේකයි කියන්නේ කියලා ඒකට නම් අපි හඳුනාගෙන කියන යම් දෙයක් මෙන්න මේක නැත්නම් මන ඒ ඒ දැකපු දේ අනුදාහන හැට රූපයක් අනුමනක් ගත්තොත් ඒ හැට දැකපු දේ පිළිපද අධිවචන සම්පන්නයක් ඇති වෙනවද? දැන් උදාහරණයක් කියනවා අපි ලෝ කවදාවත් දැකපු නැති ගහක් හරි සතෙක් හරි මෙතන සිටිනවා කියලා. අපි ජීවිතේ දැකලත් නැහැ. ඔකට කියලා නමක් අපි දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. ලෝකෙ කෙනෙක් දන්නේ නැහැ. ඒ මොකක්ද ඕනතරම් තියෙනවනේ. අපි නම් දාපු නැති ගස් කියන නම් දාපු නැති සත්‍ය ඕනතරම් ඉන්න. ඉතින් පස්සේ නම දාගන්න එක වෙනම දෙයක්. එතකොට දැන් මේක අපි දැක්කයි කියලා කියන්නේ දකින්නකොටම මනස කියලා මේක දැක්කේ කියලා මේ දැකපු දේ අහවල් දේ කියලා වෙනත් ස්වරූපයකින් ඒක වෙන හැඳිනීමක් පිටතට ඇති වෙන්නට මේ අධිවචන සම්පස්සය කොහෙත්ම ඇති වෙන්න බෑ මොකද ඒ නාම ප්‍රඥා තියෙන්නේ නාම ප්‍රඥාතිය නැති නිසා රූපකායේ අධිවචන සම්පස්සයක් රූපයේ කෙරේ අධිවචන සම්පස්සයක් ඇති වෙන්නට බෑ මේක දැන් තේරෙන්නට ඕනේ මේ ආයතන එතකොට ඒකට ප්‍රාසන්නයට පිළිතුරු ආනන්ද හඳුන තියෙන නෝටි සම්බන්ධයෙන් වෙන්නට බෑ ස්වාමීන් වහන්සේ. ඕකම අනිත් පැත්තේ ඊළඟට කියන ඕකම වෙනත් පැත්තකින් කියනවා. මේ ආකාරයේ මේ ආනන්දාකාරයේ මේ මේ නිමිතේ මේ උද්දේශයේ මේ රූපකායස්ස පඤ්ඤත්ති හෝති. තේසාකාරිත තේසුන්ගේ තේසුන් මිත්තේ තේසුද්දේශේ අසති අපිනකෝ රූපකායේ පටික සම්පන්නෝ නාමකායේ පටික සම්පස්සෝ පඤ්ඤායේත එතකොට අර රූපය හඳුනා ගැනීම සඳහා යම් කිසි නිමිත්තක් සටහනක් නැත්නම් හැදීමක් ආදී කොයි ආකාරයකින් හරි ප්‍රඥාත්යක් පණවන්න තියෙනවා නම් අපි අර පිටිය කියලා හරි නැත්නම් මේ තාප්පේ කියලා හරි ප්‍රඥාත්යක් ඒ වැනි ප්‍රඥාත්යක් අපි පණවගෙන තියෙනවා නේ ප්‍රඥාත්යෙන් නැත්නම් නාමකායේ පටික සම්පස්සෝ එකක් ඇතිවෙනවාද අපිට කෝ නාමකායේ පටික සම්පස්සෝ පඤ්ඤාය නාම නාමස්කන්ධයේ කියලා ඒ රූපේ ස්පර්ශ වෙලා මෙහෙම දෙයක් කියලා අර කලින් කියපු අදිවචන සම්පස්සේ ඇතිවෙනවා ඒකයි මේ ඥාන ප්‍රශ්න ඒකටත් දෙන්න තියෙන පිළිතුර මේ ආයත තේරෙන්න ඕන නෝහේ සම්බන්ධයෙන් එහෙම වෙන්න බෑ ඒ කියන්නේ අර රූප අපේ සිත තුළ කලින් දැකපු උපමාව ගත්තොත් කලින් ගත්තු උපමාව ගත්තොත් මේ ජීවිතේට කවදාවත් දැකලවත් අහලවත් කවුරුත් දන්නේ නැති මේ රූපයක් දැන් ඔන්න අපේ ඇහැට දකින්නේ. එතකොට මේ අසවල් දේ කියලා නාම ප්‍රඥාක්තියක් අපේ හිත තුළ ඇතිවන්නට බෑ. ඒක නිසා ආදි වශයෙන් සම්පස්සයක් ඇතිවන්නේ නැහැ. ඒක පැහැදිලි. එතකොට මේ රූපයේ තියෙනවා රූප ප්‍රඥප්තිය තියෙනවා මේ බිත්තිය මේ තාපේ මේ ආදී වශයෙන් මේ ප්‍රඥප්තිය තියෙනවා මේ ප්‍රඥප්ති කිසිවක් නැති විට නම නාමස්කන්ධයේ ගිහිල්ලා ඒ රූපේ හැපිලා පටික සම්පස්සයක් ඇති වෙන ලද්දා මොකද නාමයට ගිහිල්ලා හඳුනාගන්න බෑ අර කලින් කියපේකමයි වෙනත් විදිහකට කියන්නේ. ඒ කියන්නේ නාම රූප දෙක දෙකට දාලා කතා කරනකොට එහෙම කියන්නේ. නාම රූප නිසා පස්සේ ඇති වෙනවා කියන්නේ. දැන් මේ දෙකම එකට අරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ කොහොමවත් මේ ප්‍රශ්නයක් අහනවා. ඒ ආකාරයේ හේලින්ගේ හේලින්ගේ මේ උද්දේශේ නාමකායසත රූපකායසත පඤ්ඤත්ති හෝති. යම් ආකාරයකින් යම් සටහනකින් යම් නිමිත්තකින් යම් හැදිරීම හැදිරෙන ස්වરૂපයකින් නාමකායේ සහ රූපකායේ ප්‍රඥාක්ති තියෙනවා. අන්නේ ඒ ප්‍රඥාක්ති ඔක්කොම අසතිය නැති කල. තේසාකාරී තේසලිංගයේ තේසමිතේ නේතුද්දේශ අසති. ඒකක්වත් නැති කල අපිනකෝ එතකොට කියනවා අදිවචන සම්පස්සෝවා පටික සම්පස්සෝවා පඤ්ඤායිත. අර කියපු දෙකෙන් එකක්වත් ඇතිවන්නට පුළුවන් නම් අදිවචන සම්පස්සයක් හෝ පටික සම්පස්සයක්. ඒකත් දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරමු. දැන් කෙනෙක් ගන්න කලුවරක සිටිනවා. මේ ඝන කලවරට සිටිනකොට රූප තියෙනවා. රූප තිබුණාට රූප ප්‍රඥාක්තියක් ඒ දකින දකින රූපය අසවදී අසවදී අසවදී අසවල් පාට හොඳයි නරකයි ලක්ෂණයි කතයි. ඔය වගේ ප්‍රඥාක්තිය තියෙනවනේ. මේ ප්‍රඥාක්තිය එකක්වත් උඩ ඇටියෙන්නේ නැහැ. මොකද රූපකායේ ගිහිල්ලා මනස ස්පර්ශ කරන්නට හැකියාවක් නැහැ. අර කලවර තියෙන නිසා. දැන් හිතන්න මේ මොනවා වුණ නින්දට වැටෙනවා. අර කලවරේ මේ ඉන්නේ. දැන් ඔන්න නින්දට වැටෙනවා. නින්දට පලනවාට පස්සේ මනස ක්‍රියාත්මක වන්නේ නැහැ. එතකොට මනස ක්‍රියාත්මක වන්නේ නැහැ. රූපේ මනසේ ප්‍රඥාත්ෙත් නැහැ. ඒ වගේම රූප ප්‍රඥාත්ෙත් නැහැ. දෙකම නැති කොට අතිවචන සම්පස්සේ නැහැ. පටිඝ සම්පස්සේ නැහැ. ඒක නිසා ඒකටත් පිළිතුර දෙන්නේ එහෙම වෙන්නත් පුළුවන්ද? අද වචන සම්පස්සයක්වත් පටිඝ සම්පස්සයක් ඇති වෙනු ඒකත් නේ. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ හතරෙන් ප්‍රශ්න වශයෙන් අහනවා නාම රූපච්ඡ පස්සෝ කියන එක මේ කියන කරුණෙන් තේරුම් ගන්න කියන එක විස්තර කරනට කියන හතරෙන් කරුණ. මේ ආනන්දාකාරී නිමේ මේ නිමිතේ යොදේ උද්දේශේ නාම රූපස්ස පඤ්ඤති හෝති තේසු ආකාරයෙන් තේසු නිමේසු තේසු නිමිතේසු තේසු උද්දේශසු අසති අපිනකෝ පස්සෝ පඤ්ඤායික මේ නාම රූප දෙක පැන යම් කිසි ආකාරයකින් යම් කිසි සතහනකින් යම් කිසි හඳුනීමකින් යම් කිසි නිමිත්තකින් යම් කිසි ප්‍රඥාත්තියක් අපි පනවාගෙන සිටිනවා නම් මේ ප්‍රඥාත්ති නාම කායයට නෑ රූප කාය නාම රූප දෙකටම නැත්නම් පස්සේ කියන එක පනවන්නට පුළුවන්ද? ඔය සම්බන්ධයක වෙන්නට බෑ. මේක මේ තේරුම් ගන්නට බැහැ කියන්නේ භාවනා කියලා දිනුවක් නැති කෙනෙකුට ඔය කියපු කතාව තේරුම් ගන්නට බැහැ. දැන් උදාහරණ වශයෙන් අපි කියන්නේ හිතමු අපි දැන් දැන් රහත් වෙච්ච කෙනෙක් ඉන්නවා ඒ රහත් වෙච්ච කෙනාගේ සිත තුළ ඔක්කොම සංඥා නිරෝධයකට පත් වෙලා තියෙන්නේ ඒක නිසා කිසිම සංඥාවක් ජනිත වෙන්නේ නැහැ සහ දැනීම මාත්‍රේ නතර වෙනවා මොනම රූප සංඥාවක්වත් ඉකේ පහළවන්නේ. කනට සද්දය එනවා කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ. ඒකෙන් ওই සද්දය තුන වැදෙන දැනුම් දෙකී දිත්තේ දිත්තම සම්භාෂය සේසුදම සම්භාෂිත ආදී වශයෙන් දැනීම මාත්‍රේ වෙනවාට අනිත් ඉන්ද්‍රියන්ටත් එහෙමයි අරමුණු වෙනවා. ඔය වගේනවා දැනීම මාත්‍රයක් ඇති වෙනවා නතර නැහැ. එයාට අය නාම ප්‍රඥප්ති ආදකුනේ හොඳ දෙයක් ලක්ෂණ දෙයක් කියන්නේ මිනිහෙක් නපුරෙක් සතුරක් ඔය නැත්තම් මේ අනිත්‍ය දුක්ඛේ පිළිකුල් ලස්සනේ ඔය මොනවත් ඔය කිසිත් තුලනේ නාම ප්‍රඥාත්ති කිසිවක් නැනේ මොකද සංඥා නිරෝධයකට සිතපත් වෙලා තියෙන නිසා ස්ථාවර වශයෙන් දැන් මේ දැනත්තා දැන් මෙවැනි සිතක් තියෙන දැනත්තා දැන් ඔන්න රූප නිරෝධයේ සිදපත් කරන භාවනා කරන භාවනා කරන මුළු විශ්වයේම තියෙන රූප ධර්මයන් නිරුද්ධ කර යවන. එතකොට තමන්ගේ ශරීරයත් නෑ මුළු ලෝකෙම රූපේ නිමිත්තකුත් පටහන් වන්නේ. එතකොට රූප ප්‍රඥාක්ෂයක් ඔහුගේ සිත තුළ विद्यमान වන කොහෙත් මේක. කලින් තැන නාම ප්‍රඥාත්යක් ඉස්සලා මනා ප්‍රඥාත්යක් ඇතිවීමට ඔහුගේ සිත තුළ කිසිම ඉඩක් නෑ. දැන් සියෝ මත්ව සියුම් දැනීමක් විතරක් ඔය පවතින. එළ මොකක්ද? ඔහුගේ සිත තුළ මොන පස්සයක් ඇතිවන්නත් මොන පස්සයක්වත් ඇති වෙන්නට හැකියාවක් නෑ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සලආත නිරෝධා පස්ස නිරෝධෝ. නැත්නම් නාම රූප නිරෝධා සලආත නිරෝධ සලආත නිරෝධා පස්ස නිරෝධෝ කියලා ඔකේ පරිසම්පාදන් මේ අනිත් පැත්තට කියන කතාවෙන් තන තියෙනවා ප්‍රතිලෝම වශයෙන් කියන අවස්ථාවක් තියෙනවා. එතකොට මෙතනදී කොටස් තුනම කියන්නේ තුන කියනවා නාම රූප නිරෝධා පස්ස නිරෝධ. නාම රූප නිරෝධයෙන් පස්සේ නිරෝධය. කිසිම ආකාරයෙන් පස්සයක් ඇති වෙන්නට බෑ. මොන සත්‍යයක් ඇහුණත් ඔහුට කිසිම දැනීමක් මොකක්වත් නෑ. මොන කඳ සුවඳ ලෝකෙ තිබුණත් කිසිම දැනීමක් මොනම පස්සයක්වත් නෑ. ඒ වගේම තමයි ඉන්ද්‍රියයන්ට මොකක්වත් නෑ. ඉතාසියුන් දැනීම් මාත්‍රයක් පමණක් පවතිනවා. එතකොට ඉරිදී පැහැදිලිව තේනවා මේ පස්සේ ඇතිවීම සඳහා නාම රූප දෙකේම ප්‍රඥප්ති ධර්මයන් තියෙනවා. මේ නාම රූප දෙකේ ප්‍රඥප්ති ධර්මයන් නිරුද්ධ වූ අවස්ථාවකදී කිසිම ආකාරයකින් පස්සේ පස්සේ කියන ප්‍රඥප්තිය පනවන්න බෑ. පස්සේ කියන එකත් ප්‍රඥප්තිය. ඒක පනවන්න බෑ. තස්මාති ආනන්දේශේ හේතුයෙන් නිදානමේ සමුදේස පච්චෝ පස්සස යදිදම් නාම රූප ඒක නිසා ආනන්ද ඒකමයි හේතුව ඒකමයි නිධානය ඒකමයි සත්‍ය ඒකමයි සමුදය මේ පස්සේ ඇතිවීමට මොකද්ද නාම රූප ඒක නිසා තේරුම් ගන්න නාම රූප පත්‍ය පස්සෝ කියන්නේ ඒක. මේ කියපු කතාව සමහර විට මේ ඇත්ත පහසෙන් තේරුම් ගන්නට නැහැ කියන්නේ. මේ ගැන නැවත නැවත සිතලා බලන්න, කල්පනාවෙන් සමාධිමත් ප්‍රඥාමත් සිතකින් සිතලා බලන්න. සිතලා බලනකොට ඔය කාරණා ගැන යම් යම් ගැටලු කණිනකොට ඊළඟ දවසේ අහන්න මම තවදුරටත් විස්තර කරන්න. නමුත් අර අවසාන වශයෙන් කියපු කොටස් නම් ප්‍රායෝගික වශයෙන් අත්දකින්න මේ ඇයට කිසිම හැකියාවක් නැහැ. ඒ අත්දකින් නැති විට ඒ බුදුහාමුදුරුවෝ කියපු කරුණ මේකයි කියලා කිසි කෙනෙකුට අවබෝධ කරගන්නට බෑ. ඒක නිසා නාම රූප නිරෝධාපස්ස නිරෝධෝ කියන කතාව තේරුම් ගන්නට බෑ. අර නාම රූප පිළිබඳ ප්‍රඥාම්තේ නැති කල පස්සයක් තියනවාද කියන ප්‍රශ්නයට නැහැ කියන පිළිතුර දීලා තියෙන්නේ මොන විදිහකින් දැකලාද කියන එක තේරුම් ගන්නත් බෑ. ඒ නිසා මේ ගැඹුරුයි පටිච්චසමුපාද ධර්මයන් මේකෙන් අර මතු පිටින් තියෙන අර පොත්පත්වල දක්වන හැටියට ප්‍රතිසන්දී ඥානෙ මෞකසතාව ඊට පස්සේ නාම රූප ධම්ම ඇති වුණා ඊට පස්සේ ඉතින් කලින් ප්‍රතිවිච්ච කලනාසය ආදී ආයතන ඇති වුණා කියන කතාව වාගේ සරල දෙයක් නෙවෙයි මේ තියෙන්නේ ඕක කියලා තේින්න අපරෙන්නේ නෑ රේල් කාන්නේ හඳුගේ පොතක තියෙන උපමාව පොල් නැ පොල් ගෙඩියක ඉස්සල්ලාම අර පොඩි කෙනෙක් ගිහිය වගේ තත්ත්වයෙන් ඉන්නකොට මොණ්ඩක් තිබුණෙත් නෑ, ලෙන්ඩක් තිබුණෙත් නෑ, වතුර තිබුණෙත් නෑ, මද තිබුණෙත් නෑ, පොහු තිබුණෙත් නෑ. පහුවදේම පහු වෙනකොට ඩොක් වල පොයනකොට ඒ ඔක්කොම ඇතුණා වගේ මවකට ඇතුළේදී නාම රූප ධර්ම වල ඇහැ තිබුණෙත් නෑ, කන තිබුණෙත් නෑ, නාසය තිබුණෙත් නෑ. ඕව පස්සට පස්සට එනකොට ඇතුණා. ඒක නිසා තමයි නාම රූප පත්‍ය සලආතනම් කියන්නේ කියලා ඒ හැමදේම කියලා තිබුණේ පොතේ. ඉතින් ඒවා මේ සාමන්තරයි නිවැරදි නම් තේරුම් ගියක්ම නිවැරදි කරුණු නෙවෙයි. ඒ නිවැරදි වශයෙන් දකින්නට මේ ධර්මයේ ඉතාම ගැඹුරුයි ගැඹීර ධර්මයේ තේරුම් ගන්න කිවුම් ප්‍රඥාවක් තියෙන්නට ආයෝගික අධ්‍යක්ෂකින් මුලින් පොරවේ ධර්මයන් තේරුම් ගැනීම අපහසුයි. එතකොට අද මේ ලක්වා කියපු කරුණු වල කෙටි සාරාංශය අපි කතා කරන්න. අපි කතා කරමු මොකද්ද නාම රූප පත්‍ය සලාතන සලාතන පත්‍ය පස්සු නාම රූප නිසා ආයතන හයක් ඇතිවෙනවා ආයතන නිසා පස්සේ තියෙනවා කියන එකයි කතා කරන්නේ. ඒක නාම රූප කියන එක විස්තර කළේ කොහොමද? නාමය කියන එක පස් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන කොටස් පහට කියන වචනයක් නාම. රූප කියන්නේ මහා භූත හතරයි නිසා රූප දාපාදාය රූප හතරක් ඒකටයි රූප කියන්නේ ඉතින් නාම රූප දෙකම තුනම ඒ කොටස් දෙකම එකට ගැන කතා කරනවා අපි නාම රූප කියනවා මේ නිසා පහළ වෙන ආයතන හයක් සක්කායතන සෝතායතන ගානායතන ජීවායතන කායතන මනෝයතන මේ නිසා කියන පස්ස හයක් චක්ක සම්පස්ස සෝ සම්පස්ස ගහම් සම්පස්ස දිව සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස. ඒතර ආත්ම කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ම නොවේ කියන එක අපි ප්‍රකාශ කළේ. දැන් උදාහරණ වශයෙන් එහා කතා කළොත් එහෙම ඇහැ ඉන්ද්‍රිය චක්ක ඉන්ද්‍රිය නමුත් ඒක ආත්ම භාවයට පරිවර්තනය වෙන්නට ඇහැට රූපේ පෙනෙන්නටත් ඕන පෙන්වන ඉස්සපාණි දැනීම මාත්‍රය තුන පමණින්ම මදි. ඒ දැනීම මාත්‍රය තුනාට පස්සේ පිළිමද රූප සංඥා රූප සංඥාව නිසා ඇතිවන වේදනා ඒ පරිමද මානසික සංස්කාරාදී ඒ නාම ධර්ම පහළ වෙනකොට තමයි ඒක චක්කා යතනියක් බවට පත්වන්නේ. මේ විදිහට තමයි සුසේන්ද්‍රියලත් ආයතන බවට පත්වන්නේ. මේ ආයතන ඉස්සම් පස්සේ කියනකොට අපි විස්තර කළේ එතන පස්සේ කියන්නේ සාමාන්‍ය ස්පර්ශ කිරීම නෙවෙයි. පසුවට කියන ලබන වේදනා, තණ්හා, උපාදාන ආදී සියලුම සංස්කාර ධර්ම, චිත්ත සංස්කාර ධර්ම ඇතිවීමට හේතු පාදක විය හැකි වන ආකාරයේ ස්පර්ශයෙන් පමණයි එතන ගණන් ගන්න සාමාන්‍යයෙන් දැනීම මාත්‍රෙම ඇතිවීම මාත්‍රෙම නැති වෙන අවස්ථාවලදී පවත්නා වූ ඒ පක්ෂයන් එතෙන්දී ගණන් ගන්න හැකින් කතාවයි ප්‍රකාශ කරයි. එතකොට නාමයෙන් සා මේ ආයතන පහළවන්නට ආයතන පහළවන ආකාරය සහ රූපේ නිසා ආයතන පහළවන ආකාරය නැත්නම් නාම රූප දෙකම මේ ආයතනය තිබීමට අවශ්‍ය බව පෙන්වුම් කිරීමටයි ඊළඟට කරුණු පෙන්වුම් කළේ මේ ඇති තාම පාසින් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති. ඊට පස්සේ කියන්නේ නාම රූප පත්‍යසලාතනම් කියනතු නාම රූප පත්‍ය කෙලිම පස්සෝ කියන කතාව මේක තේරුම් ගන්නට අපහසුයි. ඒ සඳහා අපි අධිවචන සම්පස්ස පිටික සම්පස්ස කියන වචනයන් නාම පඤ්ඤාති රූප පඤ්ඤාති කියන වචන තේරුම් ගත යුතු බව පෙන්වනවා. මේක තේරුම් ගන්න නැත්නම් ওই වචන හතර තේරුම් ගත්තේ නැත්නම් ඒ අහපු ප්‍රශ්න හතරෝ පිළිතුරු වතර තේරුම් ගන්නට බෑ. පාළුම් ගතකින් නැත්නම් අස්තන් වශයෙන් අතනල් පස්ස තේරුම් ගන්නට බෑ. ඒතර නාමයක්කින් යම් අපි සිතින් යම් යම් දේවල් හඳුනා ගන්නට යම් යම් නම් දාලා තියෙනවා සම්මුති කරගෙන තියෙනවා මේවා නාම ප්‍රඥප්ති. ඒ වගේම රූප හඳුනා ගැනීමට අපි සිතින් ඒ රූප හඳුනාගන්නේ රූප වලට විවිධ විවිධ ආකාරයෙන් අපි සංඥා දාගෙන සිටිනවා ඒවට කියන රූප ප්‍රඥප්ති කියන්නේ නාම රූප ප්‍රඥප්ති දෙකම එකම ධර්මයක් දෙපැත්තට අනුව කතා කිරීමක් වෙදී. එකමදී දෙකේ ෆෝන් දෙකේ බලලා කතා කිරීම. එතකොට මේ ලෝකයේ තියෙන නාම ප්‍රඥාති කිසිවක්ම නැත්නම් රූපයන් රූප හම්බ වෙලා අධිවචන සම්පස්සයක් ඇතිවන්නට බැහැ කියන රූපයේ පිළිබඳ මේක අසවල් දෙයක් අසවල් වේදනාවක් අදහස් සංඥාවක් ආදී වශයෙන් කිසිම ආකාරයකින් අධිවචන සම්පස්සයක් ඇතිවන්නට බැහැ ඒ වගේම රූප තුල කිසිම රූප සංඥාවක් නැත්නම් නාම කායේ ගිහිල්ලා පටිගේ නාම කායේ නාම කොටස නාම ධර්මයන් පස්ස වීමක් ඇතිවන්නට බැහැ. අධික සම්පස්සයක් ඇතිවන්නත් ඒතකොට මේ දෙකම නැත්නම් අධිවචනෝ පටික සම්පස්සයක් ඇතිවෙන්නත් බෑ මේ සඳහා කියපු කරුණ ඊතරම් 100%ක්ම නිවැරදි උපමාවක් නේ අපි අර නිින්ද කියපු දෙලේ සහ කල්වරේ ඉන්න පුද්ගලයේ උපමාවක් ගැන කතා කරේ අර රහත්ෝ කෙනා ගැන කතා කරේක 100%ක්ම නිවැරදි එතන නාම රූප ප්‍රඥා දෙකම නැත්නම් කිසිම ආකාරයකින් පස්සයක් පනවන්නට බෑ නාම ප්‍රශ්නත් එක්ක ඔක්කොම ගිලියෙන් ගියා නම් ඒක ගිලී යන්නේ ඔක්කොම සංඥා නිරෝධයකට ස්ථාවර වශයෙන් පිටපත් වුණාට පස්සේ. ඒ වගේම රූප ප්‍රඥාති නැති යන්නේ සම්පූර්ණයෙන්ම අරූපාවච ධ්‍යාන තත්ත්වයකට හෝ අතිගම්භීර ශූන්‍ය තත්ත්වයකට පිටපත් වීමෙන් පසු විදර්ශනාවකින් ඒක ඉවරයි. එහෙම වුණාට පස්සේ කිසිම ස්පර්ශයක් දැනිට කර දෙන්න බෑ ස්පර්ශයක් දැනිට කර දෙන්නේ නැති වෙන්නේ නැත්නම් ඒන් පස්ව පහළවන කිසිම ධර්මයක් ඇතිවන්නට බෑ පස්යෙන් පස්සේ ඇතිවෙන වේදනාවත් ඒන් සයින් පස්සේ ඇතිවෙන සංඥාවත් උපාදානවත් භාවවත් මොකක්වත් ඇතිවන්නේ නැහැ අන්න ඒකයි අපි කියන්නේ. හොඳයි ඒ විදිහට කටයුතු කරන්නට ඒකේ කරුණු මෙහෙට තේරුම් ගන්නට අපහසු නම් නැවත නැවත සිහිපත් කරන්න සිහිපත් කරලා යම් කිසි ගැටලු ප්‍රශ්න කාරණා තිබුණා නම් නැවත විසඳන්න ඊට වැඩි සාර්ථක විදිහට කියන්න පුළුවන් නම් විස්තර කරලා දෙන්න. මේ දක්වා කියපු කරුණු වල කිසි සාරාංශයක් ඒකයි ඒ අනුව පිළිපැදීම තුළින් මෙහෙට මේ සංඥාන් කෝඩයකට පත් කර ගන්නට පුළුවන්කම ලැබිලා පස්ස නිරෝධයක් දැකලා පස්ස නිරෝධය දැක්කම ලෝකේ ලෝක සමුදය නිරුද්ධ වෙලා. ඒ කියන්නේ නැවත ඉපදීම සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න කරලා වෙනවා. ඒක නිසා ඒ සංසාර ගමන සම්පූර්ණයෙන්ම නිම කර ගැනීමට මේ අසන ධම්ම දේශනා මේ තුලින් ඇති වූ පුණ්‍ය ශක්තිය හේතු වස්නා වේවා කියලා අපි ආශිර්වාද කරන්නේ. දිව්‍යන්තකින් මාකාශතා කියන පාටික මාකාශතා බුම්මත්තා දේවානාගමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා කියන ලක්ෂණ ආකාශතා බුම්මත්තා දේවානාගමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා කියන ලක්ෂණ දේශනා ආකාශතා බුම්මත්තා දේවානාගමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා කියන ලක්ෂණ සම්පන්නයි